අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් ප්‍රශ්න විචාරාත්මක කඩවිලා ධර්ම සාකච්ඡාවක් කමඨාන් සුද්ධ කිරීමක් කරන්න අවස්ථාව ලබා ගන්න යන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න විදිහටත් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහටත් අපි රජීට මතක් කරමු. වස්තුරාපේ අඳුරන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පළමු දිනේදී ඉදිරිපත් කළ ප්‍රශ්නය හා සම්බන්ධයෙන් ඔබ වහන්සේට ගරු කිරීමක් කිරීමක්, සුවච වීමක්, කීකරු වීමක් වශයෙන් මෙම තොරතුරු ඉදිරිපත් කළෙමි. ප්‍රශ්නය ආනාපාන සති භාවනාවේදී මෙනෙහි කළ යුතු 11 ආකාරය පැහැදිලි කර ගැනීමයි අවශ්‍ය වුණේ. මා දැනට අත්දකින්න දේ මෙසේයි. 1. ආශ්වාස ප්‍රශ්වාසයට හිත පිටවා සුළු වේලාවකින් හුස්ම රැල්ල හැපෙන තැන ප්‍රකට දැනෙනවා. ප්‍රකටව දැනෙනවා. දෙක ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන වෙනම හඳුනා ගැනීමට හැකි. තුන ආශ්වාසය කෙරෙන විට ප්‍රශ්වාසය නොකෙරෙන බවත් ප්‍රශ්වාසය කෙරෙන විට ආශ්වාසය නොකෙරෙන බවත් හොඳින් තේරෙනවා. හතර ආශ්වාස වායුවේ සිසිල් බවත් ප්‍රශ්වාස වායුවේ උණුසුම් බවත් දැනෙනවා. පහ ආශ්වාස වායුව හෙමින් ඉහළට ඇදී යන බවත් ප්‍රශ්වාස වායුව තෙරපෙමින් වේගෙන් පිටවන බවත් දැනෙනවා. 6 ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ මුලැමැදාග වශයෙන්ද තේරෙනවා. 7 ආශ්වාස වායුව නාසයේ පහතට බරව යන බවත් ප්‍රශ්වාස වායුව නාසයේ පුරා විසිරී විත් පිටවන බවත් දැනෙනවා. 8 හුස්ම රැලි කිහිපයකට පසු දීර්ඝ ආශ්වාසයක් හා එම දිගුබායින්ම ප්‍රශ්වාසයක් සිදුවන බවත් අත්දකිනවා. දැනට මේ පමණයි. මේ ටික හරි සතුටින් බහරගෙන තව ඉදිරියට යාමේ බලාපොරොත්තු ඇති කරගෙන හැකි තෑම විටම සතිමත්ව සිටීමට උත්සාහ ගන්නවා. අපගේ කල්ලාණ මිත්‍රාණන් වහන්සේ මේවායේද යම් අඩුපාඩු වෙතොත් ඒවා නිවැරදි කර දෙන ලෙසත් බැගෑවි ඉල්ලා සිටින අතර මම මෙම ප්‍රශ්න ඉදිරිපත් කිරීම නිසා ඔබ වහන්සේට යම් අපහසුතාවක් වූයේ නම් මා වෙත සමා වී වදාරන ලෙසත් අයද සිටිමි. එසේම මේවා මූලධර්ම ප්‍රශ්න ලෙස හඳුන්වන්නේ ඇයිදයි මට නොතේරෙන්න බැවින් මා වෙන මා වෙත අනුකම්පා කර ඒ පිළිබඳවද සුළු හෝ හැඳින්වීමක් කරන්නේ නම් මින් මනත එවැනි ප්‍රශ්න ඉදිරිපත් නොකර සිටින්නට ඔබ බලා ගන්නෙමි. වහන්සේගේ මේ සත්ක්‍රියාවේ කුසලානිසංස නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් මේ භවයේදීම සදා නිවෙන උතුම් නිවනින් සැනසීම පිණිසත් හේතු උපනිශ්‍රේ වේවායි පතමි. මේක මූලධර්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamange අත්දැකීම කියනවනම්. අත්දැකීම කියන්නේ නැතුව අරක මෙහෙම තියනවලු මේක මෙහෙම තියලා කියනවනම් Taman භාවනා කරලා ලැබිච්ච අත්දැකීම් ඉදිරිපත් කරන්නේ නැතුව මම පුළුවන් තරම් ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ වගේ ඉදිරිපත් වෙනවනම් එහෙම ඉදිරිපත් කරගන්න උනන්දු කරවන්න තමයි ප්‍රත්‍ය විසි කරන්නේ. ඒවට උත්තර දුන්නොත් එහෙම මේ වගේවත් එන්නේ නැහැ. දැන් මේකෙත් 1 2 3 4 මම බලාපොරොත්තු වෙන මට්ටමට නැහැ. ආශ්වාස ප්‍රශ්වාස පේනවා වෙනස පේනවා කිවට මොකද්ද වෙනස? මුකුත් නැහැ පස්සට පස්සට යනකොට මේ උණුසුම සිසිලස හිමීජ යන ගතිය හයියෙන් යන ගතිය නාස පුඩා නාස පුඩු පුඩා විදී විහිති යන ගතිය එක තැනක විතරක් දැනෙන ගතිය කියනකොට ඒ ටික හොඳට ඕම තේරෙනවා අත්දකලා කියලා තියෙන එකක් කියලා. ඉතින් ඒ ටික සාපේක්ෂ කරගත්තොත් විතක ආශාසය මෙහෙම ප්‍රසවාසය ගුරුසුට යනවා. ඒකට ඒ කියන්නේ ආශාසයේ සියුම් බවත් ප්‍රසවාසයේ ගුරුසු බවත් මේ කියන දෙකම භාවනාදි වෙන්න පුළුවන් එකක් බුදුහාමුදුරු පිළිගන්න දෙයක්. එතකොට ඒක උනන්දු කරන්න ඕනේ හොඳ භාවනා ආනාපානේ පැතිකඩ දෙකක්. ගුරුසු සහ සියුම් බව. ඊට පස්සේ සමහරට ඊටාම ප්‍රිය අනේ මට යන්තම් ආනපානෙ පේනවනේ කියලා වැටගෙන මනාප ඒකට කියනවා හි ප්‍රණීත භාවය. සමහරට ආනපානෙ පේනවා නිදිමතයි කම්මැලි එපා වෙලා ඈනුන් යනවා හීනයි. පෙනෙනවා ඒ ගැන මනාපයක් නැහැ. ඒකට කියනවා හීන භාවය. හීන ප්‍රණීත භාවය තියෙනවා. සමහරට නාසයේ පිටියේ ඇඟ ඇතුලේ තනක වදිනවා තියෙනවා. සමහරට එළියේ තේරෙන්නේ. හොඳට ආනපන දිහා බලනකොට ඇස් දෙක වහගෙන මේ ඉස්සරහා වෙන තැනක පේනා වගේ පේනවා. එතකොට අජ්ජත් බහිද්දා. සමහරට පේනවා මේ නාසයෙන් වදින එක මොළයට ඇතුළු වී ඇතුළු වී ලඟ වී ලඟ වී යනවා ඇතුළෙන් ඇතුළට යනවා මට පිටින් පිටට ගිහිලා බඹ ගණන් ඈතට යනවා පේනවා දුර ළඟ මේ විදිහට ආනපානේ එක එක පැතිකඩ තියෙන හැම පැතිකඩක්ම වෙන්න පුළුවන් එකක් අනිත්‍යතාවයේ වෙනස් වෙන බව පෙන්වන එකක් ඉතින් යෝගාවචරය එව්වට සමහරකට කැමැති වෙනවනම් සමහරට අකමැති වෙනවනම් භාවනා වර්ධනේ බාල වෙනවා. ඔක්කොඩම සමහිත වෙන්න ඕනේ, දියුණුව බව දැනගන්න ඕනේ, අද්දුට ප්‍රත්‍යක්ෂ බව දැනගන්න ඕනේ, බුද්ධ ආධ්‍යත්ත මනසලා පිළිගත් දෙයක් බව දැනගන්න ඕනේ. එතකොට සැක නැහැ. අනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ඕනේ නැහැ. ඒව වැඩ නැහැ. Taman භාවනා දැක් නැතු වෙනවා. ඒ වාගෙම තියෙන ආනාපානේ මේ අස්පනා පිට මේ ආස්වාසි මේ ප්‍රස්වාසය කියලා පේන වෙලාවක්. සමහර වෙලාවට තියෙනවා මේ ප්‍රස්වාසය ගෙවිලා ගිහිල්ලා දැනෙන්නේ ඒ සතිය ප්‍රස්වාසය මත හිටලා අතීත අවස්ථාව ප්‍රස්වාසය ගිහිලා ආශ්වාසය පටන් අරගන්න ඒ ගියේ එක තැන දැන් නැති බව දන්නවා ගිවිලා ගෙවිච්ච බව දන්නවා සමහරවල් තියෙනවා ආශාසිත පටන් ගන්න නමුත් අපේක්ෂාව තියෙනවා උනන්දුව තියෙනවා තව පොඩ්ඩකින් මතුවේයි අනාගතේ මතුවේයි හැබැයි ඒක මතු වෙන අනාගතය පිළිබඳව උන්ත සාතර භවකින් සතිය පිහිටනවා. ඒ වගේම ආනාපානෙ අතීත අනාගත වර්තමාන වශයෙන් වර්තමානයේ පේනවා, ගියේ එක පේනවා, එන්නේ ඉස්සලා පේනවා. පේනවා කියන්නේ සතියේ එළඹ සිටිනවා. ඒ විදිහට ඒ තුනයි අර 8යි. ඒ විදිහම 11ක් වෙනවා. මං කියන්නම් ඔය 11 සැරයක් කියපු ගමන් ඔය ප්‍රශ්න පිළිබඳ 11 සැරයක් ප්‍රශ්න අහනවා. ඉලක්කම 11යි. ඒක ඉතින් මම හොඳටම දන්නවා. 3යි කිව්වොත් 3 සැරයක් ප්‍රශ්න අහනවා. මෙම හතරක් බුදුහාම කියලා දුවන හතර සැරයක් අහනවා ඔක. ඒ මොකද නිකන් දෙන දෙමළ පත්‍රේ නෝහි කියව කියව ඉන්නවා. එහෙම හරියන්නේ එක්කෝ අත්දැකීමකට එකතු කරලා මේක ජීවිතේට සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් ඒ කියන වෙලාවක අහලා ඒක හොඳට නැවත අහලා පොතක් පතක් බලලා මේක සාහිතික කරගන්න ඕනේ. එතකොට තමන්ගේ කෙලිම බුදු ආමරණ සම්බන්ධ වෙනවා. කෙලිම ධර්මයට සම්බන්ධ වෙනවා. ඒකට තමන්ගේ භාවනා පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේක මට විතරක් වැරදිච්ච එකක් නෙවෙයි මේවට සැක කරන එක හොඳ නෑ මේක බුදුහාමුදුරු පිළිගත්ත දෙයක් මම මේවා ඇත්තනම් ප්‍රත්‍යක්ෂේන මම හෙලි කරන්න ඕන ඉතින් මේ මොනවද හෙලි කරන්න තුනේ මට සංසේ කුලසාකාරය කියන්නේ කිව්වොත් මං කියන මූලධර්ම ප්‍රශ්න තමන්ගේ අත්දැකීම දෙන්නේ නැත්නම් මං කොහොමද විග්‍රහ කරන්නේ ඉතින් ඒ නිසා අපිට මෙහෙම කරන්න පුළුවන් ඉන්නේ එක දිගට රිට්‍රීට් කරනකොට නේ ඒක දැසකයිල භාවනා කළ විසිරී යනවනම් කොහොමද අපි මේ වගේ ගනුදෙනුවක් කරන්නේ. දෙබසක් පවත්තන්නේ. ඒ නිසා මේක සුවචකම තමයි. මේ කීකරුකම තමයි. එතකොට අහගෙන ඉන්න අනික් අයටත් තේරෙනවා කමටහන් සුද්ධ කරනකොට කියන්න ඕන මොනවද? ප්‍රශ්න ප්‍රායෝගිකව විසඳන්නේ කොහොමද? නැත්නම් පොත්පත්වල තියෙන ඉලක්කම් ගණන් වගු chart ප්‍රස්තාර කටපාඩම් කර කර හිටියට ඒක මුළු ධර්ම. ජීවිතේට සම්බන්ධ වෙන්න නම් තමන්ගේ අත්දැකීමත් එක්ක සම්බන්ධ වුණාම ඒක මුළු ධර්මනේ මේක සජීවී ධමයක් වඩටපත් වෙනවා. ඒක නිසා මේ දැකිලා තියෙන තොරතුරු අනුයි මම දීලා තියෙන තොරතුරු අනුයි මම ඒ 11 ආකාරය විස්තර කරේ තවත් අද්දුට ප්‍රත්‍යක්ෂය අත්දැකීම අත් විඳීම තමංගේ ප්‍රශ්න වලට ඇතුල් කරනවා නම් ඒක මූලධර්ම ප්‍රශ්න කියලා ප්‍රතික්ෂේප කරන තියෙන අවස්ථාවත් අඩුයි අහගෙන ඉන්න අයටත් මතිමතාන්තර මේ චිත්ත මේ හිතලුවක් නෙවෙයි මේ ඇත් ප්‍රත්‍යක්ෂ බව තේරෙයි. එතකොට ධර්මයේ අදාළ භාවය වැඩි. ඒ නිසා අපි මෙතනින් මේ ප්‍රශ්නේ සහ පිළිතුරු පිළිබඳ සෑහීමකටපත් වෙලා අපි ඊගා ප්‍රශ්නට යනවා. අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කලින් කමඨහන කමඨහන් දේශනාවල කියා දුන් පරිදි සිත පිට ගිය අවස්ථාවල නැවත සතිය ඇතිවීමේදී සිත මුල කර්මස්ථානයේ පිහිටීම සාමාන්‍ය සිදුවේ යුතු නිවැරදි ක්‍රමයයි. මගේ සිතේ හැසිරීම මේට තරමක් වෙනස් බැවින් ඒ වඩාත් පැහැදිලි කර ගැනීමට මෙම ප්‍රශ්නය අසමි. සිත පිට ගිය අවස්ථාවල නැවත සතිය ඇතිවීමේදී සිත කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ පිහිටීම වෙනුවට සිත පිට යාමට හේතු අරමුණට සිත අවදි වීමත් වැනි දෙයක් සිදුවේ. උදාහරණ වශයෙන් සිත පිටගියේ ශබ්දයක් නිසා නම් සතිය ඇති වූ විට ශබ්දේ වඩාත් හොඳින් පැහැදිලිව ඇසීමට පටන් ගනී. මම ශරීරය තුල සිට ශබ්දයේ දෙස බලා සිටින්නාක් මෙන් දැනේ. සතිය ඇති බවද දනිමි. ටික වේලාවකට පසු අවශ්‍ය නම් චිත මූල කර්මස්ථානයටද ආපසු ගත හැක. නැතිනම් ශබ්දයේ දෙසම බලා සිටීමටද හැකිය. මා මෙසේ සතිය පිහිටවීම නිවැරදිද? එසේ නැතිනම් ඔබ වහන්සේ පෙර සඳහන් කළ පරිදි සිත වහා මූල කර්මස්ථානයට ගැනීමට පුහුණු කළ යුතුයද? කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිවන් සුව. මේක ඇත්තටම හිත පිට යන අවස්ථාවක් නෙවෙයි. අරමුණ මාරු වෙලා තියෙනවා සතිය තියෙනවනේ. ඒත් හිත පිට ගියා කියලා මේ හිත පිට ගිය දේක විග්‍රහයකට මේ තොරතුරු වැරදි. සද්ද ඇවිල්ලා සද්දයට බව දන්නේ නැතුව ඒකට ආස වෙලා සතිය කඩාගෙන ගියොත් විතරයි අපි අර මෙතික් සාකච්ඡා කරපු දේ අදාළ වෙන්නේ. මෙතන සතිය අරමුණේ නැහැ. මූල කර්මස්ථානේ නැහැ. නමුත් සද්දේ ඉන්න බව සද්දේ තියෙද්දිම දන්නවනේ හිත පිට ගිහිල්ලා නැහැ. ඒ නිසා මේක මේ හිත පිට යාම පිළිබඳ වෙන අත්දැකීමක් ඉදිරිපත් කරන එකක් නෙමෙයි මේ හිත පිට යනවා කියන එක දන්නේ නැතුව අදාළ නැති අත්දැකීමක් අදාළ නැති සංසිද්ධියක් ඉදිරිපත් කරලා පටලවා ගැනීමක් හිත පිට යනවා කියන අදහස් කරන සතිය ගන්නවා කියන එකයි. සතිය ගැටලා නැත්තම් අරුණු මාරුණාට හිත පිට ගියයි කියලා කියන්න බෑ. ආනපානෙන් සද්දෙට ගිහිල්ලා තියෙන නමුත් සද්ද පිළිබඳ විස්තර දන්නවා. ආන ආන ආන ආනපන්න එන්න පුළුවන්. මේක ඇත්තටම කියනවා හිත පිට යමක් නෙමෙයි සතිය ශක්තිමත් වීමක්. සතිය බලවත් වීමක්. මොකද අරමුණු මාරු වුණත් සතිය කැඩලා නැහැ. ඒ නිසා මේ සිද්ධි දෙකක් මේ ගලපන්න හදන්නේ. ඒ නිසා මේක හිත පිට යමක් නෙමෙයි කියලා තේරුම් ගන්න මේක වඩා හොඳයි. මේ විදිහට යන්න අරින්න මතක තියාගන්න අරමුණු මාරු වුණාට ආනපනෙන් හිතට හිත සද්දයකට ගියාට සතිය කැඩලා නැත්තම් නැත්තම් කැඩිච්ච එක පොඩි හැල හැලැප්පීමක් විතරයි නැවත පුරුක් ගස ගන්න පුළුවන් සම්බන්ධ කරගන්න පුළුවන් නම් මේක ගැන පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී මට හැඟෙන මුළු මූල කර්මස්ථානය නම් ශරීරයේ පපු ප්‍රදේශයේ පිටුපස ඇටකටු පිම්බීම සහ හැකිලිම වේ. මේ අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකිය. විනාඩි 15ක් පමණ ගෙවි ගිය පසු භවනා ආරමුණ වරන් ඇතුලේ දැනෙනවා යන්න මෙනෙහි කිරීමයි. මොකද මොකද එම අරමුණේ සිටීමට ඇති කැමැත්ත හා එමගින් සිත තවදුරටත් සතිමත් වන නිසාය. මෙම ආකාරයෙන් විනාඩි 25ක කාලයක් සිටීමට හැකිය. බාහිර අරමුණු කරා සිත නොදිවයි. නොදුවයි. මෙහිදී ශරීරයේ පහසුම ආකාරය අත්විඳීමට හැකි වේ. ඇත්තෙන්ම කියනවා නම් ශරීරයේ නැති තරම්ම ශරීරේ නැති තරම්ම මාහට මේ භාවනාවේ මුල්ම අවස්ථාවන් හිදී නොලැබුණු අතර වර්තමානයේදී නිතර නිතර අත්දැකීමට හැකිවේ. මට අවශ්‍යම ඇත්තේ මේ කිසි දිනක නොඉඳපු මේ පහසු වැඩි කාලයක් පවත්වා ගැනීමට කුමක් කළ යුතුද? හා ඉදිරි ගුරු උපදෙස් මොනවාද යන්න ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටීමයි. මා මේ භාවනාවේ මිහිරියාව විඳ ගැනීමට මුල්වනුවේ මාගේ ගුරු ගුරු දේවයානන් වන ඔබ වහන්සේට පින් සිදුවන්නටය. අයාලේගේ ජීවිතයට පිළිසරණක් වුණු නිස්සන්න වනේ දුකින් දුකින් එතර කරන පින්බිමක් වේවා. තිරුවන් සරණයි. මේක කියන විදිහට තමන්ට මම ඉඳගෙන ඉන්න බවට ලකුණ තියෙන්නේ ওই විදිහට අපපෝ පිටිපත ප්‍රදේශයේ තියෙන ඉලෑට පිම්බෙනවක් නම් ඒක ඇත්තටම හුඟක් සූක්ෂම අරමුණක් ඊට වැඩිය ලොකු ගොරෝසු අරමුණ තමයි මම ඉඳගෙන ඉන්නේ ඉරියව්ව. ඒක සමහරලාට ඒ ඉරියව්ව ඇතුලේ තියෙන පුංචි අරමුණක් තමයි සියුම් අරමුණක් තමයි කාර්යක්ෂම අරමුණක් තමයි මේ ඉලයට ලොකු මහත් වෙනවා ඒක උද්දරච්ච දෙහෙල්ල නැත්නම් හුස්ම වැටෙනවා කියන එක. ඒක හොඳටම හොඳයි. නමුත් ඒකෙන් ගැලුණාට ඒකේ හිත ගියාට තාම කය ඇතුලේ තියෙනවනම් නැත්නම් මම ඉන්න බව දන්නවනම් හිත කරනවා කියලා ගණන් ගන්න එපා. මේක කය ඇතුලේ තියෙන එකේ සුවිශේෂී අවස්ථාවක්. මේකේ පුළුවන් තරම් බලන්න ඒ පිම්බෙන අවස්ථාව හැකිලෙන අවස්ථාව වෙන් කරලා බලා ගන්න විස්තර බලන්න. බැටුව මුළු ඇඟ පුරාම සතිය විසිරී ගියත් ඒක හිත විසිරියාවක් නෙවෙයි. තාම කය ඇතුළේනේ තියෙන්නේ. අන්නේම හිත ඒ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා සතිය වැඩුවට පස්සේ සතිය වාංගු කරගත්තට පස්සේ කීකරු කරගත්තට පස්සේ මේචල් කරගත්තට පස්සේ ආම්බම් කරගත්තට පස්සේ උපමාවකට කියනවා ගොයන් කපන්න ඉස්සෙල්ලා හරක් රැහනකට තනකොළ කවන ගොවියෙක් ගොයේ මේ භෝගේ කන්න නැතුව නියරේ වනාතේ කණ්ඩ නිතරම බලහින්න මොකද හර කපයින් හදනවා භෝගේ කන්න. භෝගේ කෑවොත් හිමියා ගොයියගේ ගුටි කන්න වෙනවා. ඉතින් ඒ නිසා එයා හරක් කවනවා ගැට ගහලා නෙවෙයි හරක් දක්වන නිතර වනාතේ ඉන්න නියරේ කාපන් භෝගේ කන්න එපා. ඒකට හරි වෙහසයිනේ හරකට තේරෙන්නේ හරක නිතරම අදිනේ භෝගේ කන්නේ. ඊට පස්සේ අසන නෙළුවට පස්සේ ගොපල්ලට පුළුවන් ඕන තැනක් කන්න අරින්න. එතකොට යාට ওই පිටුරු මඩුවටලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්න එකයි තියෙන්නේ. අන්නේ වගේ තමයි සතිය දියුණුවාට පස්සේ අර ඉස්සර වගේ හරියට එතරම් තියෙන්න ඕනේ ඔය හරක් ටික කකා ගියාවයි. මුළු ඇඟේ කොහෙ හිටියත් කමන්නේ කියලා සහැල්ලුවක් එනවා. මිරිකලල්ලන්න ඕන කමන්නේ නැහැ. එහෙම නැත්තම් ඇහක් පිට ඇහක් තියලා බලන්න ඕන කමක් නැහැ සතිය ඇඟේ කොහේ හරියෝ සද්දයක් ආනන් ඒක හොඳට දන්නවා වේදනාවක් ආනන් ඒක දන්නවා හිතවිල්ලක් ආනන් ඒක දන්නවා පිම්බෙනවා කියනවා ඒක දන්නවා ඒ ඔක්කොම සතියට අරමුණු වෙනවා එතකොට යෝගාවචරය නිකන් දන්න තැනකට ගියා වගේ සබකෝලේ අයින් වෙලා ගෙදර ගියා වගේ දැනෙනවා මේක තමයි සතියේදී ආතතිය නැති වෙන හැටි අසහනෙ නැති වෙන හැටි අර කෝල ගති නැති වෙලා කෝඩු ගති නැති වෙලා දැන් නම් සතිය තියෙනවා. හරියටම මේ Papuwe ඉලෑටවලම නෙවෙයි. කොයි කොහේ තිබුණත් සද්දයක් නට සද්දේ තියෙනවනම් වේදනාවකට වේදනාවේ තියෙනවනම් හිතවිල්ලෙනකොට හිතවිල්ලේ තියෙනවනම් ඔක්කොම ලකුණු වැටෙන. ඔක්කොම තාම මල් ඇතුලේ. මොකද තාම Taman දන්නේ. අන්නේ විදිහට සතිය හුරු වෙන්න හුරු වෙන්න ඉපනැල්ලේ හරක් කවන ගොපල්ලෙක් වගේ එයාට හරකොණ්ඩ නිසිනින්ද යන්න දෙන්න පුළුවන්. මේක නෙවෙයි සාමාන්‍ය යෝගාවචර හිතන්නේ මේක හිර කරලා අල්ලගෙන මිරික මිරික ඉන්න වෙයි කියලා නෑ. සතිය එන්නේ එන්නේ අපිට නිසින්ින්ද යන්න ආරිනවා. ඒ නිසා දිග වේලාවක් ඉන්න පුළුවන් මේ සතියේට අනවශ්‍ය චෝදනා කරන්න නැත්තම්. සතියේට අනාතේ යන්න දීලා කොහෙද යන්නේ මිනිහා කියලා පොඩ්ඩක් බලනවා මිසක් මෙහි වරෙන් ඉලාටේ මෙහිටපන් මේ වරෙන් ඉලාටේ මෙහිටපන් කියන්නේ කිව්වොත් ඉතින් කචා. ඔබට පුළුවන් දැනක බලයක්. මම මම පොඩ්ඩක් බලා අහගෙන ඉන්නකො කොහෙද යන්නේ කියලා ඉච්චරයි. පටන් ගන්නකොට අර වගේ ඊලටයක් හරි නාසිකාග්‍රය හරි පිම්බීම ඇකිලිම හරි බලන්න ඕනේ. පස්සේ එමෙිට මෙිට යාට ඒ බබාටපත් කවුපු එකනා ඊට පස්සේ මේ සුදු බත් එකක් දීලා කියන ඔයාම කන්නේ කියලා. උන් හයි ගා ගන්නවා, බත් පිඟානේ බිම දානවා, බත් පිඟානට නගිනවා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බත් කන්න පුරුදු වුණාට පස්සේ ඔකට කිරි හොද්දක් විතරක් දාලා කියනවා. ওই දෙක කලවම් කරලා කාපන් කියලා. ඊට පස්සේ අල කැලලකුත් එක්ක කීරියොද්දක් දාලාගෙන එහිමීට එමීට බබාට කන්න දෙනවා. ඉතල අම්මා කලවම් කරලා හරිනවා කටේ යොබනවා වගේ නෙවෙයි දැන්. අන්න ඒ වගේ වර්ධනයක් වෙනවා නම් හරිම සතිය හරීම ස්වභාවිකයි. හරි බයක් නැතුව ගෙදර යන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා කොහෙද මේ හිත යන්නේ? ඒ අනුව මම සතිය පිහිටනවා කියන ඒ හැඟුම් උදාහරණ ගතිය ඒ විවිධාංගී වෙන කරන ගතිය දන්නවනම් පටන් ගන්නකොට තියුණු අර දැඩි කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ යෝගාවචරය ඒ papuye එතනම නැති උනායි කියලා බය වෙන්න එපා. කයි කොතන තිබුණා සතිය කියලා බාර ගන්න. සද්දයකට උනා නම් ඉස්සෙල්ලා යෝගාවචර කිව්වගේ සද්දෙට ගිය බව දන්නවනම් සතිය කියලා බාර ගන්න. වේදනාවක් වේදනාව දන්නවනම් සතිය කියලා බාර ගන්න. හිතවිල්ලක් ඇවිල්ලා හිතවිලි ඉන්න බව දන්නවනම් සතිය කියලා බාර ගන්න. අන්නේ පොඩ්ඩක් ඉඩ දෙන්න. ඔය එතකොට ඔය යකා ඔය කීන තරම් කළු පාට නැහැ. හරි සෑහළු වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණු වශයෙන් මෙනෙහි කළෙමි. මෙහිදී පය පොළවේ ගැටෙන ආකාරය වැටහෙයි. අනතුරුව ගැටෙන පය කම්පනයන් මාර්ගයෙන් තහවුරු වේ. අනතුරුව විනාඩි 10ක් පමණ ගිය විට සම්පූර්ණ යටිපතුල පොළවේ ගැටෙන ආකාරය පැහැදිලිව පෙනේ. තව තවත් විමර්ශනශීලීව බැලුව විට ශරීරයෙන් ක්‍රියාවන් දෙකක් සිදුවනු පෙනේ. එක ශරීරයේ පාදයේ નિરાයාසයෙන් ක්‍රියා කිරීමයි දෙක මනසින්ද ඔසවනවා යවනවා දිගහරිනවා යනුවෙන් දැනුම් දෙන බව පෙනේ. මේ නිසා ඉබේම ඉබේටම පය ක්‍රියා කරන බව වැටහේ. මේ අවස්ථාවේදී සිත අරමුණින් හොඳින් තැන්පත් වී පහසුවක් ශරීරයට ලැබේ. සම්පූර්ණ සක්මන විනාඩි 45ක් පමණ කාලයක් පවතී. අනතුරුව පරයන්කයට යන තෙක් හා එහි විහිඳ ගැනීම දක්වාත් සතිය හොඳින් පවතී. තවද අනෙකුත් කාර්යයන්වලදීද සතිය පවතී. සතිය ගිලිහුණු තැනකදී ඉතා ඉක්මනින් සතිය පිටුවා ගත හැකියි. සතිය නොමැතිව සිටි කාලය පිළිබඳව පසු විපරමක් ආපු සතිය මගින් ලබා දේ. මට අවශ්‍ය ඇත්තේ සතිය තව තවත් අඛණ්ඩව පවත්වා ගැනීමටත් එමගින් ලැබෙන පහසුවත් වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් ඉදිරියට අවශ්‍ය කරන පාදා දෙන මෙන් ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි. වහන්සේට ලැබී ඇති බුද්ධ කාලයේදීම නිවන පසක් වී අපවැනි සත්වයන් මේ දුකින් මුදවන්න ශක්තිය ලැබේවා. ත්වන් සන්නයි. මේ ප්‍රශ්න කරු භාවනා යෝගියෙක්නි. එතකොට තොරතුරු ටික හොඳයි. තොරතුරු ටික අහගෙන ඉන්නකොට ප්‍රායෝගික බව වැටෙනවා. නමුත් ඉවසලා කටයුතු කරන්න මේ වැවේගෙන යන ක්‍රමය බාධා කරන්නේ නැති වෙනවනම් මේක යාගේ වේගෙ දාන්න. මේක ඉක්මන් කරන්න යන හිමවත් බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. මම රස්සාව කරන්න ගිය වෙලාවේදී ඒ රස්සාව ඉන්ටර්වයුව කරපු එකනා මුස්ලිම් මිනිසෙක් එයා කතා කරලා කිව්වා මේ මම කැමති කිව්වා මේ කෘෂි කර්මයට. ඔබ තෝරාගෙන තියෙන කෘෂි කර්මේ අපි කරන මම ගන්න හදන කෘෂි කර්ම වෙනකොට උඹට ගහකට පොහොර දාන්න, අවුව දෙන්න, වතුර දාන්න පුළුවන් උඹට ගහ වවන්න උඹට බෑ. උඹට වැවෙන හැටි බලන්න ඉන්න එකයි තියෙන්නේ. අවශ්‍ය කරන දේ දුන්නා අවුව ටික දුන්නා, පොහොර ටික දුන්නා, වතු ටික දුන්නා. ඉතින් ගහින් කොලෙන් උනි අදින්නේ වරෙන් වර කියලා. එව්ව බෑ. උඹට පුළුවන් හරිය දුන්නා ඊට පස්සේ බලන්න. උඹල මං කොච්චර ඉවසන සුළු ශක්තිය අරසාවක් දුම තෝරාගෙන තියෙන මාත් හරි කැමති කිව්වා. ඒ මනුස්සයා කවුන්ටන් කෙනෙක්. ඒනට කියපු කතාව තමයි මෙතන කරන්න තියෙන්නේ. භාවනා වැඩෙන්න ඕන ටික දෙන්න. ඔක ඉක්මන් කරන්න යන්න එපා. ඉක්මන් කරන්න ගිය ගමන් ගස්වල කොළොනින් දාලා ඇද්දොත් ඒක ඉක්මනට වැවෙන්නේ කියලා මොකද වෙන්නේ? දැල්ල ඇදලා ගලක් ගැට ගහලා තිබ්බොත් එමු උඩට අල්ලලා ඊර වෙලා තියන්නේ ගහ සවුත් වෙයි. නිකමට හරි බොක්කේ ඉන්න බබෙක් දරුගබක ඉන්න කෙනෙක් මොන දෙයකින් හරි උපකරණකින් හරි අත දාලා හරි ඇල්ලුවොත් ඒ අල්ලපල්ලප දැන එහෙම කරවෙනවා. වර්ධනය බාල වෙනවා. මොකද ඒ කල්ලේ වැවෙන්නේ පුදුමාකාර පරිසරයක් හැදුනට පස්සේ. ඒ පරිසරයට දෙන්න තියෙන මව දෙන දේ තමයි ඒකට බාධා කරන්නේ. ඒකයි මාතෘත්වය කියන්නේ. වැඩෙන දරු ගැබක් බලාගෙන ඉන්න මවක් වගේ. ශක්විති රජ දරු ගැබක් රකින මහේසා මහේ මහේශිකාවක්සේ. උකට වැඩෙනද වැඩෙන දෙන්න කියන්නේ බාධා කරන්න එපා. එහෙනම් කිරිවදින ගොයමක් බලාගන්න ගොවියෙක් වගේ. නිතර ගිහිල්ලා ගහ අතපත ගාලා ගහත් එක්ක යාළුවෙන් ඉන්න ඕනේ. හැබැයි දැන් ගොවියට කරන්න දෙයක් නැහැ ගොවියට. හැබැයි නිතර යන්න ඕනේ. නිතර බලන්න ඕනේ. මොකද බින්නගම කොටන කාලේ වගේ හාන කාලේ වගේ හුදැල්ලෙන් කැත්තෙන් කරන්න දැන් නමුත් වටේ ගිහිල්ලා ඇහ ගහගෙන ඉන්න ඕනේ ඒක නිසින්ද වැවෙනවා කියලා. ඒකත් ඊවසීමට වැටෙනවා. ඉතින් මේ වගේ කෙනෙකුට ඕන කරලා දෙන්නේ අවශ්‍ය හේතු සම්පාදනය කරන්න. නියම වෙලාවට වාඩි වෙන්න. නියම වෙලාවට සක්මන් කරන්න. කය හිත පුළුවන් තරම් විවේකීව පිරිසිදුව තියාගන්න. කෑම වෙලා වෙනස් කරන්න එපා. නෑම වෙලා වෙනස් කරන්න එපා. අනවශ්‍ය කට්ටිය ඇසුරු කරන්න යන්න එපා. හිතට හැල හැප්පිලි දෙන්න එපා. හරියට දරු ගැබක් රකින්න මාවක් ඒ දරුවා මහේෂාක්‍ය මහේෂිකාවක් නම් දරුවා දරු පෙටිය රජ පෙටිය වෙන බව දන්නවනේ අම්මා දරු ගැබ රකින්නේ කොහොමද? අන්නේ වගේ හැදෙන භාවනාව ධනා වඩා ගන්නවා කියන්නේ වවනවයි කියලා කියන්නේ. ඒකට බාධා කරන්නේ නැතු ඉන්න එකයි. උනට වැඩි උනන්දු වැඩි වුණොත් ඒකත් බාධාවක් වෙන්න පුළුවන්. දැන් මේ යන වේගෙ නම් හරි. ඔය තව ඉක්මන් කරන්න ගියොත් ඒ ඉක්මන නිසා අර දරුගබේ තියෙන කලලයක් අත ගන්නවා වගේ වැවෙන ගහක ගොබයක් අත ගෑවා වගේ ගහට දරා ගන්න බෑ. ඒ නිසා ගහට අවශ්‍ය දේ දෙන්න බැවෙන්න අරින්. මේ මේක නම් වැවෙන ක්‍රමයක් බව පේනවා. ඒ නිසා මගේ උපදේශය තමයි ඔන්න ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. ඵල සම්පාදනය විතරක් වගේ කියන්නේ. ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. ඵල සම්පාදනය ගැන විතරක් අපේක්ෂා මේ වග වෙන්න. යෝගී වහන්සේගේ ඉල්ලීමට ඉදිරිපත් කළා තියෙන අවසාන ලිඛිත ප්‍රශ්නය පින්වත් ධම්මජීව ස්වාමීන් වහන්සේ අතුළු ස්වභාවයෙන් අවසරයි මම ලියන්නට ආශ්‍රයි රත්වත් කතාවක් දෙමින්ට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. අපි ඒක ලිපි ලියනක සභාවට කියන්න දෙන්නේ නැහැ මම. ඒක මම තියාගන්න. මගේ පුද්ගලික අයිතියට පවර ගන්න. ආයෙ සන්තක ගන්න. එහෙනම් ලිඛිත ප්‍රශ්න පමණයි. ඒ මොකද කාට හරි හොඳට රිදුණු දවසට හොඳ ලස්සන දේවල් කියවෙනවා. එච්චට ඌට අයිති නැක මටයි අයිති. ඊට මම බලයට පවර ගන්නවා. අනික් අයට ඉච්චර පින්නේ ඇව්ව අහන්න තරම්. අපි දෙන්නට විතරයි තියෙන්නේ. වෙලා ආපෙලාට අනික් ගොල්ලත් නැගිටිනවා. ඌටත් කණ්ඩ දෙයක් ගහලා ඌලව්ව ලියව ගන්න. කෙසේ නමුත් මේ මේ නිසා අපිට ඉතුරු වෙන විනාඩි 25ක විතර කාලයක් කවුද කාටද තියෙනවනම් තව ඒ අර ඉස්සර වගේ මේ කල් තිබ්බ ප්‍රශ්න වලට පස්සේ උත්තර බඳින්න ඕ නැත්නම් මේක කීප දේවල් පිළිබඳ අපහැදිලි දේවල් පිරිසුදු කරගන්න ඕ වෙන ප්‍රශ්න තියෙනවා නම් අපි වෙලා ගනිමු නැත්නම් අපිට සක්මන සඳහා වෙලාවක් ලැබෙනවා. පෙන්නේ නිලපනෝන ඇවිල්ලා ඉන්න ප්‍රශ්නක් ඉදිරිපත් කරන්න. ගරු ස්වාමින් වහන්සේ ස්වාමීන් වහන්සේ කප්පින සූත්‍රයේදී සංඥා නිරෝධ ගැන පැහැදිලි කරනවා. ඒක සම්මා කරලා ඒක තව පොඩ්ඩක් විස්තරතුව කියන්න පුළුවන් නම් මගේ භාවනාවට ලොකු දවුවක් වෙන කියලා. හොඳයි තව ටිකක් මේ තමයි දැනෙන හරිය විස්තර කරන්න රූප නිරෝධ වෙන හැටි කොහොමද Taman දකින්නේ වේදනා නිරෝධ වෙන හැටි Taman දකින්නේ කොහොමද කියලා එතකොට මන්ට පුළුවන් ඒ වචන සාපේක්ෂ කරගෙන සංඥා ගැන කතා කරන්න. ස්වාමීන් වහන්සේ රූප නිරෝධය එම්ම ආනාපාන සතියෙම්ම ධාතු මනසිකාර දැකලා ඒක නිරුද්ධ වෙලා මොකන්ද එතන මේ නිරුද්ධ වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියලා සියුම් මුළු මුල් කාලේ රළු ගතියක් හැටියට දැක්කේ. ඊට පස්සේ සියුම් වෙලා සියුම් වෙලා ඒක සම්පූර්ණම නොතේරී යනවා කය. භාවනා කරනකොට කය නොපෙනෙනවා වටපිට පරිසරය නොපෙනෙනවා. එතකොට කිසිම සිතුවිල්ලකින් හිතුවට ඒ හිතන රූපය මැවෙලි පේන්නේ නැහැ. ඒ විදිහට තමයි කය කය මන් නිරෝධ කරා කියලා මම හිතන්නේ. නැවත වේදනාවක් වේදනාවක් ආවහම ඒ වේදනාව දිහා බලලා මුල නදාග හොඳට බලලා ඒකත් නිරුද්ධ වෙනවා කියලා මට හැඟෙනවා. එතකොට මේ රූපයක නිරුද්ධ වීම වේදනාවක් නිරුද්ධ වීම කියන එක ඔය කියන වචන වලින් මේ නිරුද්ධ වීම කියන වචනේ අර්ථය බොඳ වෙලා තියෙන හරියට පැහැදිලිලා නැහැ. වේදනාව දිහා මුලැමැදාක බලනකොට මේ නිරුද්ධ වෙනවා කියන එක අදාළ වෙන්නේ මුලටද මැදටද අගටද? සන්නස දැන් වේදනාවක් පටන් ගන්නවත් එකම හිත සතිය එකට පිහිටෙනවා. ඊට පස්සේ වේදනාව මැදට ඒකේ ඒකේ ස්වභාවය දකින්නවා මැද්දේදී අපව අවසානයේදී පටන් ගත්ත වේදනාව නැති වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ මොකක්ද ඒ තුනේ? අවසානයේ සාන්ත. ඉතින් ඒක නිසා මුලමැද ගාව ගත්ත ගමන් පැටලෙනවා. ඊවගෙන සභාවට ඉදිරිපත් කරනවා කියන්නේ නිරුද්ධ වෙනවා කියන වචනේ දන්නේ නැතුව කට උතර දෙනවා. දැන් මම නැවත අහනවා අපි වේ සංඥා නිරෝධය සංස්කාර නිරෝධය විඥා නිරෝධන කතා කරන්න ඉස්සෙල්ලා මම ආයෙත් ප්‍රශ්නේ අහනවා මට ආයෙත් කියන්න දන්න විදියට රූප නිරෝධ වෙනවා කියලා තමන්ගේ අත්දැකීම් වශයෙන් මොනවද දැකලා තියෙන්නේ දන්නේ සබාවට කියන්න කැමති වේදනා නිරෝධ වෙනවා කියලා මොනවද දකින්නේ මම ඒ කියපු මේ කරෙක්ෂන්ස් දාලා ආයි කියන්න බෑ එනසන්නස දැන් කය නිරෝධ වෙනවා කියන එකේ මට තේරෙන්නේ දැන් මම ඇස් දෙක වහගත්තාම මට මගේ කය පේන්නේ නැහැ ඊළඟට මේ භාවනා ශාලාවේ හිටියොත් ඇස් දෙක වහගත්තොත් මේකේ යමක් පේන්නේ නැහැ සම්පූර්ණ අවකාශයක ඉන්න ඉන්නේ කියලා මට හොඳට දැනෙනවා ශුන්‍යතාවක් දැනෙනවා ඒක තුලදී මට අනිමිත්තක් තමයි නිතරම දකින්නේ සතිය ඒක තුල පිහිටෙනවා. ඉතින් එතන තමයි කය නිරෝධය කියලා මට හිතෙනවා. ඔව් ඒතර වේදනාව පිළිබඳව වේදනාව පිළිබඳත් එහෙමයි කොහේ හරි තැනක වේදනාවක් කයක හෝ කොහේ හරි හැදුනත් කොතන හැදුනත් මේ මගේ කය තුලින් නෙවෙයි කියන හැඟීමක් දැනෙනවා මේ මගේ කකුලේ හෝ පපුවේ හෝ එහෙම කියලා දැනෙන්නේ නැහැ. කොතන හරි වේදනාව තියෙනවා. ඒක බලාගෙන ඉන්නකොට ඒ වේදනාවේ ස්වභාවයක් ඇති වෙනවා. කියන්නේ නිකන් වරත් වෙනවා හරි <clears throat> කරකිනවා හරි මොකක් හරි එක. ඒක ඉබේම එකක් නැති වෙනවා. ඔය ඒ නිසා නිරුද්ධ වෙනවා කියන්නේ නැති වෙනවා කියන එක විතරයි. වෙන මොකක්ද ඔය විතර මොකුත් ඕනේ නැහැ. ඒතර මොකද්ද සංඥා නිරෝධය කියන්නේ? සමන් දන්නේ නැහැ සංඥා නිරෝධය මොකක්ද කියන එකයි මම සංඥා නැති වෙනවා. මම ඔච්චර කියලා දුන්නේ වේදනාව නැතිවීම වේදනා නිරෝධය නං. රූපය රූපණකාරය නැතිවීම රූප නිරෝධය නම් සංඥා නිරෝධය කියන්නේ මොකද? සංඥා නිරෝධය. සංඥා නිරෝධය කියන්නේ මොකද්ද මං කියලා? එච්චරයි. එතකොට සංඥාස සංඥාව කියන්නේ නාම රූපෙන් යමක් කෙරෙහි තියෙන හඳුනා ගැනීමද නැති වෙන්නේ සංඥාස? ඔය ලේබල් එක. දන්න අපි යමක් අඳුනා ගන්න ලේබල් කරනවා නම් ඕ ලේබල් එකක් කරනවා අඳුනා ගන්නවා නම් අපික සංඥාව කියනවා. යමක් අඳුනා ගැනීමට අනිත් දේවල් වෙන් කරලා අඳුනා ගන්න අපේට නමක් ඇඩ්‍රස් එකක් ඩෙන්ටි කාඩ් එකක් ෆොටෝ එකක් වෙනම ලේබල් එකක් ගහනවනේ. දැන් හරුකුන්ගේ කණේ ගහලා තියෙනවා දැකලා තියෙනවද? ඊයමාක් කරනවා කිය. එතන ගියාම ඕන කෙනෙක් අනිකාගේ බෙන් කරගන්න පොල් ගස් වල ඉලක්කම් ගහලා තියෙනවා. ඉතින් යා මේ යෝගාචරයේ බබු මේ ගහලා තියෙන ඉලක්කම සංඥා. ඊට පස්සේ ඒ අනුව මේ ආවලා කියලා අඳුරගන්න එක සංඥා. සංඥා පැති දෙකයි. අඳුනා ගැනීම සහ ලේබල් කිරීම සහ ලේබල් යනුව අඳුරා ගැනීම. ඒතර මේක තමයි මතකේ කියන්නේ. ඒක අපිට මතක නැති වුණා නම් භාවනා මොනවාරි ඒ කියන්නේ සංඥා නිරුද්ධ වෙලා. ඒ කියන්නේ මොකක් හරි සිතුවිල්ලක් ආවොත් සිතුවිල්ලත් එක්ක ඒකේ රූපේ පේන්නේ නැත්නම් සංඥාව නැති වෙලා කියන එකද ඒකත් වැඩිය කියන්න පුළුවන් පෙනිලා නැති වුණා ඊට පස්සේ මතක නැහැ වුණ බවවත් දන්නේ නැහැ. ඒ වෙලාවේ පේනවා. ඒ වෙලාවේ නැති වෙනවා. ඉතින් ඔක ගණන් ගන්න දෙන්නේ ලක්ෂයක් දේවල් පේනවනේ. ඒව මතකෙට යන්නේ නැහැ. ඒ වෙලාවේ නම් දන්නවා මේක වේදනා සද්දයක් නෙමෙයි හිතවිලක් නෙමෙයි වේදනාවක්. නමුත් මේ වේදනාව පිළිබඳ මතකයේ හිතට ගන්නෙත් නැහැ. පස්සේ ඒක ගානකොත් නැහැ. මොකද මේක නිකන් ගංගානංගගේ වැලි තලාවක දෙන වැලියටයක් බවටපත් වෙනවා. ඒ කියන්නේ දැන් බත පිටා කවුරු ඉන්නේ දැක්කට ඇස් දෙක වහගෙන නැහැ කියනකොට ඒ සංඥාව නැති වෙලා. ඒක එහෙම පැහැදිලි සංඥාවක්. බලන වෙලාවෙදීමත් ඉන්නවා. ඉන්නවා. ඉතින් මගේ මොකෝ? කට්ටි ඉන්නේ මොකෝ මොකක්ද ප්‍රශ්නේ? මෙතන නැති වෙච්චාම මොකෝ? ඒතකොට ඉන්න දේ ලකුණු කිරීම සහ ලකුණලු අඳුරගත්තොත් තමයි මම ගෑනු කෙනෙක්ද පිටිම කෙනෙක්ද උසද කළුද මහතද මටද උඹටද ඔක්කොම තියෙන සංඥා තිබුණත් නේ. දැන් මෙතන මේ කට්ටිය ඉන්නවා. ඕ ඉන්නවා එච්චරයි. මෙතන නෑ එච්චරයි. එතකොට අපි මේ කොක්කෙන් සංඥාවක් අතුර ගන්නෙත් නෑ. ඒ සංඥාව නැවත අඳුර ගන්න යන්නේ නැත්නම් ආයෙක බලන්න මතකයක් හිටින්නේ නෑනේ. කලී කෙටුවා වගේ. අපි ළඟ යමක් මතක තියෙනවනම් ඔක්කොම කෙලස්. අපේ හිතේ මොකක් හරි මතක තියෙනවා නම් ලාභයට සත්කාරයට සම්මානට සිලෝකෙන්න මතක තියාගෙන ඉන්නේ. නැත්නම් අරු කරඤ්ඤම් මරඤ්ඤම් කොටඤ්ඤම් කියලානේ මතක තියාගෙන ඉන්නේ. වෙන දේවල් මතක හිටින්නේ නැහැ. ඒ නිසා යමක් හිතේ මතක තියෙනවා නම් ඒ සියල්ල කැටි කැටි ගහිච්ච අවක්ෂේපණේ වෙච්ච මිදිච්ච කෙලෙස්. ওই ටික තමයි අපි සංසාරයෙන් ගෙනියන්නේ. ඊයේ රෑ බුදියන්ලා අද උදේ නැගිටිනකොට ඒ ටික හොල්ලන්නේ පෙරලන්නේ නැතුව එහෙම අපව ගන්නවා. දැන් බුදියගත තැන ඉඳලා නැගිටපු තැන මතකේ නැත්තම් අම්මද වල විනාසයි. ඉවරයි. සනසෙපට සිතුවිලි තියෙන එක එනවා. දැන් යමක් ඊයේ කරපු දේ මතකයට එනවා. ඒක ඒක ප්‍රශ්නයක් නෑ. ගණන් ගන්නෑ. ඒක ආව කියලා මොකෝ? ඒ ගණන් ගත්තයි කියලා මොකෝ? නෑ ඒකට ඒකත් එක්ක එන සංඥාව නැහැ. සංඥාව තියෙන ගණන් ගන්නෑ. කවුරුර ඇවිල්ලා මට hina වෙලා ස්වාමීන් වහන්සේට මතකද ඔය ජම්පද ලීලද බාණමතිද නයනද සඳලේකද කියලා කියනකොට එයා දන්නවා ස්වාමීන් වහන්සේ එකක්වත් මතක තියාගන්න. ඇත්තටම හරියටම දන්නවා චම්ප කියලා. මං අහනවා ලීලද කමලද බාණමතිද සඳලේකද කියලා. එච්චරයි. ඒකට එන්නේ යමයිත් එක්ක ආයුරතල් කරන්න. ඒ තමයි සංඥාවෙන් ගහන හැටි. සංඥා නිරුද්ධ කරනවා. එයා එන්න යන හදනවා මට කොක්ක දාලා මෙහෙමයි මෙහෙමයි කියන මං කියනවා මතක නෑ මේ මම පැවිදි වෙන්න එනකොට මගේ රැවුල මෙච්චර විතර තිබුණා කොණ්ඩ මෙච්චර විතර තිබුණා. ඉතින් කට්ටිය මේක තුල හතර දිනක් පස් දිනක තුල ඉස බෑවා. ඉස බාලා ලොකු සාංශය යහකන්දට ගියා. ඊට ඉස්සෙල් දවසේ පහුවෙන්ද උදේ ලොකු සාංශ ගාවට ගිහිල්ලා මේ උපාසක මහත්තයා පැවිදි කරන මේ කවුද මේ කියලා ඇහුවා. ඉතින් ඔක්කොටම hina. ලොකු සංජිතේ වුණ අතිහාර ගෝලයා මං. දැන් ලොකු ඉසබාපු ගමන් අඳුරන්න බෑ. මේ අසවල් මහත්තයන් කිව්වා අම්මෝ කිව්වා. ඒතර ඥානන්ද සංජිත ළඟ ඉඳලා කිව්වා ආයුෂ්මතුනි කාට හරි හැංගෙන්න ඕන නම් කැලේකට යන්න ඕන කම නැහැ. මූණේ කැලයක් වවා ගන්නයි කිව්වා. අඳුරන්නේ මේ ඇඳුන ගැනීම හරහා තමයි සීලම ලෝකේ උපදින ඔක්කොම කෙලෙස් උපදින සංඥාවක් ඇති වෙන්නේ. සංඥාව නැතුණා කියන්නේ අදාළ කෙලෙස් හේරම නැති වුණා. ඒකට කියනවා සංඥා නිරෝධය කියලා. ඉතින් මේක නිතර වෙනවා. නැත්නම් අපිට එන ඔක්කොම තොරතුරු රැඳෙන්නේ නැහනේ. රඳන්න බෑනේ. ඒ නිසා අලුතෙන් තොරතුරු වලට දැහැන ප්‍රමාණයක් යනවා. අපි කවදාකවත් ඒකට සතුටු වෙනගෙන මතකේ නැති වුණා අල්සයිමර් ආවා. කනකා මේ මේ අතකමර නැතුණා කියලා අපි බේත් බොනවා. මොකටද? අර නැතිවෙච්ච කුණු කන්දලේ ආයේ සංඥා නිරෝධය කියන්නේ මහා මේ මේ ආධ්‍යාත්මික දෙයක් නෙමෙයි. නිතර සිද්ධ වෙන එකක්. ඒක දන්නේ අපි හිතන්නේ මේ මතකේ නැතිවීම මහා කාලකන්නිකමක්. මේ අල්සයිමර් ඩිසීස් එක, පාකින්සන් එහෙම නැත්නම් ඕටිසම් මොකක් හරි එකක් අපි ඉක්මනට දොස්තර කාට කියලා කියනවා අනේ අර බරණ කුණු කන්දලේ කොහොම හරි කරලා මගේ ඔළුවට දාලා දෙන්නේ කියලා. දැන් ප්‍රශ්නේ අහනකොට නම් වෙන්නේ සංඥා නිවේදිත නිරෝධය කිව්වම මට හුදු ලොකු දෙයක් නේ දැනෙන එකක් නේ. ඔය සංඥා නිරෝධය කියන්නේ නිට්ටරෝම සිද්ධ වෙන දවසක් ඇතුළත අපේ මතකේ 150ක් අතාරිනවා. අපේ අද දවස පිටිපස්ස තියෙන මතකයෙන් 150ක් අතාරිනවා හෙට වෙනකොට. නැත්නම් හෙට තොරතුරු ගන්න බෑනේ මේක අපේ hard disk එක ලිමිටඩ් නේ. අපේ බ්‍රේන් එකේ hard disk limited. ඒ නිසා ඒකේ තියෙන තොරතුරු වගේක් එක්කෝ MP3 කරන්න ඕනේ. zip එකට දාන්න ඕනේ, හිර කරන්න, පුංචි කරන්න ඕනේ. එතකොට ඉඩ එනවා. හැබැයි ඌ ඕන ඕන විදිහට process කරන්න බෑ ඊට පස්සේ. ඒ address එක දාන්න නැතුනොත් packet එක පිටිම නැති වෙනවා. fresh bit wave files වගේ තියාගෙන ඉන්නවනම් computer එක ඉවර වෙනවා. ඒ නිසා අපිට වැඩ කරගන්න බැහැ. ඒ නිසා අපි කරන්නේ පොඩි ගහ ගහ පැත්තකට දානවා. පැත්තකට දැම්ම නැති උනා දෙකම එක සමානයි. නමුත් ඒක අපිට පේන්නේ වැරද්දක්. අපි බලන්නේ මතකේ වැඩි කරගන්න ගිය ආත්මෙත් දකින්න. එහෙමනේ ඕන වෙලා තියෙන්නේ. පරණ ආත්මෙත් දැකලා පරණ ගුණ කන්දලේ ගන්න පුළුවන් නම් පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා වැඳ වැඳ ඉන්න. ඔය එක්කෙනෙකුට හරියි මේ ජීවිතයේ තියෙන මේ අසහනකාරී தත්ත්වෙද පුබ්බේ නිවාසුනසෝ ඥානය આવොත් ඕගොල්ලෝ හිස්ටරික් මොකද්ද මොලේ පුපුරන ඕගොල්ලන්ගේ මේ ජීවිතේ ප්‍රශ්න ටිකවත් විසඳගන්න බැරුව අරයා පිටිපස්සේ මෙයා පිටිපස්සේ ඇවිදින කෙනෙකුට ගියාත්ම කරපු අකුසල කර්ම ටිකක් පේන්න ගත්තොත්, තකතිරුකම් ටිකක් පේන්න ගත්තොත් ඒක මනසට දරා ගන්න බෑ. එතෙන්ද පිං ආවට පස්සේ ඒවා සත්‍ය පහකට ගණන් ගන්න දෙයක් නෑ කිව්වට පස්සේ තමයි කුබ්බේ නිවාසොත් ඥානෙ එන්නේ. ඔබ දිබ්බත් තියෙනවා මේ ජීවිතේ මොනවද අපිට ඉතුරුලා තියෙන සතුටකට කියලා. කරපු හරියක් ආගෙන තියෙන්නේ. අතීතය ගැන බුදුම කනගාටුවක් තියෙන්නේ. බුබ්බේ නිවාසතු ගත්තත් එච්චර ඒ නිසා Nirodhe කියන එක නැතිවීම කියන එක විතරයි මොන මොනම ආධ්‍යාත්මයක්වත් දෙන්න එපා ඔකට. ක්‍රේවීම වැයවීම නිරුද්ධ වීම. නැතිවීම. ඉතින් සංඥා නිරෝධය කියලා රූප නිරෝධේ වෙනසක් නැහැ. සද්ද නිරෝධේ මේ වේදනා නිරෝධේ වෙනසක් නැහැ. සංස්කාර නිරෝධය කියන්නේ අපි යමක් කරන්න යන ගතිය නැතිලා යනවා. විඥාන නිරෝධය කියන්නේ උඹයි මායි කියලා දෙකක් නෑ මම සහ මම නොවේ කියලා දෙකක් නෑ ඔක්කොම එකයි කියලා තියෙන එක නැති වෙලා යනවා. ඒ ඕක ඕක හැමදාම වෙනවා. දැන් අපි ඒක හරියට ධර්මයෙන් සතියෙන් හරියට දැනගෙන ඒක සතුටු වෙනවා දැන්. මෙච්චර කල් තියුනේ මතක නැති වුණ කනගාටු වෙන එක පෘථජනකම. දැන් ලීලා වෙනුවට චම්ප කියලා මතක තියෙන එක ෂෝක්. චම්ප කමලා කියලා හිතා ගන්න. කමලා ඥාන මානු බානුමති කියලා හිතා ගන්න. බානුමති සඳලේකා. ඉතින් යාට බානුමුදිර සඳලේ වගේ කතා කරපුවාම කලන්තය ඇදලා වැටෙනවා. ඔය රට්ටපාල ආම්දුරු අම්මගෙන් තාත්තගෙන් අමෝර අවසරයක් ගන්න ගිහිල්ලා මැරෙන්න උපවාස කරලා පැවිදි වෙනවා. පැවිදි වෙලා රහත් වෙලා පින්නපාත වඩනවා ඒ ගේ තියෙන සිටුමාලිකාවේ තියෙන ගෙදර එකෙක්වත් අඳුරන්නේ නැහැ. ගෙදර ඉන්න දාසියක් ඊට ඉස්සෙල්ලා දවසේ නරක වෙච්ච පිට්ටු කැල්ලද්ද රොටි කැල්ලද්ද කොහොද විසිකරන්න යනකොට පාරෙන් එහාට මේ ආම්ද්‍රෝ ගිහලා අහනවා නැගණියනි ඔය ගිනියන් විසිකරන්න මගේ පාත්‍රයට දාන්නයි කියලා. ඉතින් අර අම්මන්නේ මේව දානකොට අතේ නිමිති පයේ නිමිති දැකලා හිතනවා මේ මගේ ස්වාම පුත්‍රයා නේද? අපි ගෙදර හිටපු හාමු මහත්තයා නේද කියලා. දුවන ගිහලා අම්මට කියනවා සිටුදී මේ ස්වාමිදී එනේනේ අන්න අපේ සිටුතුමා මේ ස්වාම පුත්‍රයා පින්න පාත යනවා. එතකොට අම්මා කියනවා ඒ ඇත්තම පණිවිඩයක් නම් ඔබ මං අද දාස් භවෙන් නිදහස් කරනවා කියලා. ගිහලා පොඩක් බලන්න කිව්වම ඇත්ත. පස්සේ තාත්තා යනකොට අර කැඩිච්ච පිටියක ගියක් ගාන ඉඳලා පිට්ටු කෑල්ල වන්දනවා පිලුණු වෙච්ච එක. ඉතින් ගිහලා කියනවා ඇයි අරුවා ඔබ මේ අපිට මේ තරම් නම නිග්‍රහ කරන්නේ? අර සිටු මාලිගාව කොච්චර ඛණ්ඩ තියනවද? ඇයි මේ පිලුණුච්ච පිට්ටු කෑල්ල කන්නේ? නෑ නෑ මේක බින්ද පාතයක් හම්බුනේ ඔගේ බුද්ධ භෝගේ. ඉතින් එන්නකෝ ගිහලා කැමරේ නෑ එන්නේ නෑ. අපි බින්නපත් වෙලා ඉවරයි දැන්. එන හෙට ආයෙත් එන්න. හෙට දාන්න බාර ගන්න. බාරගත්තට පස්සේ මේ රට බලකොටගේ අම්මා එයාට අඹුව පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාට කියනවා අද එනවා රටපාල සිටුතුමා උඹලා යම් ආකාරයකට ඇඳගෙන හිටියොත් යම් ආකාරයට ආලිත්තම් වෙලා හිටියොත් ආයිත්තම් දාලා සැරසුවොත් කැමැති වෙද ඒ විදිහට ඇඳගෙන හිටපල්ලයි කියලා. ඊට පස්සේ ඇවිල්ලා හාමුදුරුවෝ වාඩිුණාට පස්සේ අර පස් දෙනාට ඇවිල්ලා කියනවා රූප සුන්දරි තරඟෙට පෙනී හිටින්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ආලප්පන ලාලප්පන දාලා මොකෝද පැවිදි වෙලා ඉන්නේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා රුරංගනාවියෝ ගන්නද කියලා අහනවා. ඒතර රට බලහම කරන නැගිනියනි මගේ පැවිද්ද දිව්‍ය ලෝකේ යනවා සුරංගනාව දඟහිට නෙවෙයි කියලා නැගිනියනි කියලා වචනේ කියනකොටම පස් දෙනාටම කලන්ත හැදලා වැටෙනවා කියනවා. නංගී ආය කියලා මේ ගෑණිට කතා කරන්නේ නංගී කියලා. ඒ ඇති. එච්චරයි. පස් දිනාටම කලන්ත හැදිලා වැටෙනවා. ඒ නිසා අපි අනික් කෙනාට නම කියලා කතා කරනකොට එකක් අනේ මෙච්චර දාන දෙන දායකයා මෙච්චර කරන එක නමවත් මතක නැහැ කියනකොට ඒ මනුස්සයාට හිතන වැඩක් නැහැ නේ මේ ස්වාමීන් වහන්සේට මොන දුන්නත් වැඩක් නැහැ. ඇත්තට මෙහෙම කල්පනා කරන මිනිහෙක් මතක මතක තියාගෙන හිටියොත් අලිම වතයක්. හරිම කරදරයක්. අමතක කරන එක හොඳයි. ඔබ සාසනයට කරන්නේ මම නියෝජිතෙක් වුණාට අපේ අය කනසිනුවක් නැහැ. එතකොට යාට ලීලට චම්පා කියලා කතා කරන්න ඕනේ. චම්පට බානුමති කියලා කතා කරන්න. එතකොට ඉවරයි ප්‍රශ්නේ. ඔන්න ඕකයි සංඥා නිරෝධයේ තියෙන ලාභේ. මිනිසුන් දෙන්නේ දැන් නම් සාංශික හොඳට මොලේ නරක් වෙලා වයර් මාරු වෙලා යන්නේ වැඩක් නැහැ උදේනේ කියලා කැතුවට නේ අපි අනික් මිනිස්සු ගන්න තමයි මාවත් ගණන් ගන්න මම අච්චර දුන්නා මෙච්චර දුන්නා මං ගැනවත් දන්නේ නැහැ කියලා. ඉතින් මම මේ කරන්න හද මේ ප්‍රශ්නේ මාර්ගයෙන් පෙන්වන්න හදන්නේ මේ සංඥා නිරෝධය කියන එක මහා ලොකු ආධ්‍යාත්මයක් නෑ. රූප නිරෝධයමයි වේදනා නිරෝධයමයි සංඥා නිරෝධයමයි සංස්කාර විඥාන ඔක්කොම නිරුද්ධ වෙවි ඉන්න ඕනේ අපේ ජීවිතේ පවත්වන්න බෑ මොකද අපිට සීමිත හැකියාවක් තියෙන. හැකියාව ඇතුළත ඉඩ ගන්නව පරන්තොග අයින් කරනවා. මේකට ඉස්සර කනගාටු වුණා. බුදුහාමුදුර කෙනෙකුට සතුටු වෙයන්. මොකද උපදින තාක් කෙලෙස උපදින රූප සහිතව වේදනා සහිතව සංඥා සහිතව සංස්කාර සහිතව විඥාන සහිතව. ඒ උපදින රූප වේදනා සංඥා සංකාර ගෙවෙනවයි කියන්නේ කෙලස් ගෙවෙනවා. එනිසා මේක ගෙවීම සතුටු වෙයන්. පරියන්කෙන් නැගිට නැගිට පස්සේ ෆ්‍රී ප්‍රශ්නත් නැහැ සැකත් නැහැ ඉවරයි ඒ පැයි බොහොම පැයි ජීවත් වෙලා තියෙනවා ඒ ඉඳලා තියෙන ඉච්චරයි. එහෙනම් බාන හරි. ආන්නේ වගේ අපේ සංඥාවල් අපි සංඥායකට දුන්නත් ඒ සංඥා වලින් අඳුනගත්තත් ඒකේ නෙළුම් පැත්තට වැටි වතුර කඳුල වගේ හැලිලා යනවනම් Nirodhe තමයි. ඒ නිසා ඒක නොවෙන එකක් නෙමෙයි. අපි මේ වෙලාවේදී වෙනද කනගාටු වෙන දේ පශ්චාත්තාප වෙන දේ බුදුජානනාංශයේ පෙන්වන කය වය නිරෝධ කයනුපසන වයනුපසන නිරෝධනපසන වාසි අනේ මේක දැන් මැරෙන්න ඉස්සෙල්ලම නැතිලනේ ඒකට අදාළ කෙලස් ටිකක් ඇති වෙලා. කියලා ඒකට සතුටු වෙනවා නම් අපි සතුටු නැහැ කියලා ඒක නිබේ යන්නේ එන එකේයි යන එකේයි නමුත් අපිට ඒකෙන් ආතතියක් නැහැ. අපිට ඒකෙන් අසහනයක් නැහැ. වෙනසේ එතකොට අනුශය කෙලස් කියලා තියෙන දැන් යටවත් වෙලා තියෙන කෙලස් සංඥා වෙන්නේ මතු වෙන්නේ. එතකොට නැවත ඒ පරණ දේවල් හෝ පරණ දේවල් වල සංඥාවක් මතක් වෙන්නේ නැත්නම් අනුශය කෙලසුත් ගෙවෙනවද මේ වෙලාවේ මතක් කරන්නේ නැත්නම් මේ වෙලාවේ නෑ. නමුත් පස්සේ මතුවෙන්න තියෙන ඉඩ නෑ කියන්න බෑනේ අපිට මේ වෙලාවේ නැති වුණාට. ඒ නිසා ඉස්සරහට එන්න තියෙන ප්‍රභවය තියෙනවා. අපි ඒක දැනගන්න ඕනේ. මේ సంతානේ තියෙන තාක්කල් වෙන ඕනම පරණ දෙක ප්‍රවෘත්ති කර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අනුශේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ආශේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවෙත් මතක තියාගන්න ඕනේ ඒක හේතු ආපුවම පහළ වෙනවා. හේතු නැතිලාම නැති වෙනවා. මම හිතමනාප කරලා වැඩක් නැහැ. මම අතතිගත වෙලා වැඩන්නේ. ඒක හේතු වෙනකොට ඒක එන එක මට වළක්වන්න බෑ. මට එකක් කරද හැකි ඒගෙන කනගාටු නොවි. කෙලෙස් ඇති කරගන්න නැතුව මේ ආහසේ යම් යම් වාතාවරණ තත්ත්වවලදී බලාකුළු එනවා. ආය යම් යම් තත්ත්වවලදී බලාකුළු නැතිලා යනවා. ආහසට මොකුත් වෙන්නේ නැහැ. බලාකුළු තිබුණත් ආහසට මොකුත් වෙන්නේ නැතුණත් වෙන්නේ ආහස ගැන උගාවක් ඇද තියෙන බලාකුළු ගැන මම ළඟ තියෙන එක. ඒ වගේ හිතවිලියයි මොන දෙයක් ඇවිල්ලා ගියත් ඒක මම කිව්වොත් මට ඉසේකක් වුණා. මම කිව්වොත් මට වාතයක් මට ආතතියක් මට අසහනයක් බුදුහාමුදුර අපිට කියන ඔබ සීලක පිළිලා සද්ධාවක ඉඳලා සතිය වඩලා ඔක මම නෙවෙයි කියපන් ඒවට කවදාකවත් බෑ නෑ මම මම කියපන් කියලා කියන්න බෑ මම මම නෙවෙයි කියපු ගමන් හැලෙනවා අපි මෙතෙක් කල්ුනේ මතක නැති වෙනකොට ආයෙ විටමින් පිටි ගන්නවා මොකද නැවත මතකේ ඇති කරන්න පිරිසිදු මතකයක් ඇති කරන්න ඉස්කෝලේ යන ළමයින්ට මතක වැඩි කරනවා. අල්සයිම කට්ටියට අල්සයිම නැති කරලා පාකින්සන් නැති කරලා පරණ කුණු කන්දලේ ආයෙ ගෙනත් දෙන්න තියෙනවා ඒ හොඳ පොතක් තියෙනවා stroke of insight කියලා. ඒකේ නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් අවුරුදු 35ක විතර එක්කෙනෙක්. එයාගේ වම් පැත්තේ මොළයේ ඇතුලේ බ්ලීඩින් එකක් ඇවිල්ලා නහරයක් පුපුරලා ගෝල්ෆ් බෝලයක් විතර වගේ ලේගුලියක් හැදෙනවා. ඒ නිසා පත්තම වැඩ කරන්න නැතුව යනවා. ඒසොට යාගේ වැඩ කරන දකුණු මොලේ විතරයි ඒක සම්පූර්ණ කිසිම දෙයක් ප්‍රශ්න උඩට ගන්න එක නෙවෙයි. එයා ඒක දන්නවා නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් විදිහට. එයාට තේරෙනවා වම් පැත්තේ මොලේට මතකේ සම්පූර්ණම මතක වෙලා එයා අවුරුදු 35 ගෑණියක් ඇතුළේ ලදරුවෙක් බවට පත් වෙනවා. දකුණු මොලේ මේ මොලේ නරක් වුණා කියලා අංශභාග වුණා කියලා ගාණක් නැහැ. ඉතින් ඇලියලා තියෙන තුම්පලකේ පොතේ ඇමරිකන් ගෑණියක් මේක බෞද්ධයෙකුට උනා නම් නිවන් දැක්ක කියයි කියලා. ඊට පස්සේ එයාගම යාළුවෙක් මේ කපලා අරගන්නවා රෙලි කෑල්ල. අරගත්තට පස්සේ මතකේ නෑ අම්මා අවුරුදු 35 ගෑණි ළඟ තියාගෙන එස් සකුර ඇඳලා පෙන්නනවා. ඒතුළු මෙයා අහනවා අම්මා මොකද්ද මේ ඇද ඉරි ලී ඉර මේ තමයි එස් සකුර කියන්නේ. මොකටද එස් සකුර? කියන සද්දේ ගන්න. ඊට පස්සේ සුපර් මාකට් එකට ගිහලා එස් සකුරෙන් පටන් ගන්න බඩු පෙන්නලා මේ තමයි ස්වීට් මේක හැදිලා තියෙන S අකුරේ. මේ තමයි S. අවුරුදු 8ක් යනවා යාට නැවත මතකෙට. ඊට පස්සේ ආය මානසික ආතතිය එනවා. ආය අසහන එනවා. යා කියන අවුරුදු 8ක් ගියා මට නැති වෙච්ච මානසික ආතතිය ගන්න. අවුරුදු 8ක් ගියා මට මානසික අසහනය ගන්න මං වගේ තකතිරු ගෑණියක් තවත් ඉන්නවද? මෙච්චර මහන්සි වෙලා මට පරණ මතකේ ඇති වුණාට පස්සේ උනේ නැති වෙච්ච ආතතිය ආවා. හැබැයි ඒක ආවේ නැත්තම් එයාට පොත ලියන්න බෑ. දැන් පෙන්නලා තියෙනවා අපි මේ පරණ කුණු කන්දලේට මේ සැරව gediයට මේ ඕජාවට මමය කියාගෙන මගේ පෞරුෂත්වයේ කියන මගේ රුචි අරුචිකම් ගැන කුණු කන්දලේනේ අරගෙන ඇවිදින රාත්‍රී ඉඳලා උදේට ගේනවා මේ මේ ජීවිතෙ මෙල ඉජාව ජීවිතෙට ගෙනියනවා කාට හරි කියනවා දැනගනින් මං කවුද කියලා මම මෙයා මොකද්ද අර කෙලස් ටික තමයි ඔබ දන්නේ නැත්නම් දැනගනින් මං කවුද කියලා yes yes ඔයා ඔයා තමයි. ඔයා මැට්ටා තමයි. ඔයා මූවලා තමයි. ඔයා අඹලයා තමයි. ඔයා මෝහේ තමයි කියලා හොඳට තේරෙනවා. ඒක නැති වෙච්ච දවසේ වැඩි හිරට හරි පාඩුයි. ලදරියට කවදාකවත් පාඩුවක් නැහැ. මොකද ලදරුවව ගණන් ගන්න තැනක නෙවෙයි ඉන්නේ. ලදරුවගේ මනස වැඩෙන හැබැයි ඒක ලදරුව බාර ගන්නෑ. ඒක මගේ දක්ෂකමක් නෑ. ඒ ලොකු උනාට පස්සේ අපි ඔය කරදරේ තියාගෙන නිදා ගන්නකොට පුදුමාකාර යැදිල්ලක් කරනවා අනේ දෙයියන්ගේ නාමයෙන් බුදුන්ගේ නාමයෙන් මේ කරදර ටික හෙට උදේ මෙහෙමම gediya පිටින් මට ලැබේවා ඔච්චරයි යන්න බුදිය ගන්නකොට කල්පනා කරා. මේ ඩිංගිත්තක් හරි මදි වුණොත් නැති වුණොත් අඩේ රෑ භූතෙක් ඇවිල්ලා තියෙනවා රෑ යකෙක් ගහලා තියෙනවා මතක නැතුණා කියලා. නිසා මේ Nirodha කොයි වෙලාවෙ සිදුවෙන එක හරියට කියනවනම් හැම කෙනෙක්ගේම ඇඟේ ඇතුලේ කැන්සර් සෙල්ස් තියෙනවා. පිළිකා සෛල තියෙන වෙයි ශරීර සෞඛ්‍යයෙන් අයින් කරනවා. අයින් වෙන අතරෙච්ච ගමන් පිළිකා රෝගියෙක් වෙනවා. ඕනම කෙනෙක්ගේ ඇඟ ඇතුලේ පිළිකා සෛල තියෙනවා. ඒක රීසයිකල් වෙන ගමන් මෙටබොලික් යන ගමන් සුද්ධ වෙවි යන. ඒ වගේ තමයි මේ මතකේ දැන් රූප වේදනා සංඥා වල Nirodhe යම්තාක් ඇතිවීම පවතින තාක්ක නැතිවීම තියෙනවා. අපේ ජීවිතය අපි කවදාකවත් නැතිවීම බලන්නේ ඒක අභාග්‍ය දෙයක් අවමංගල්‍යයක් කියලා සල ඇතිවීමනේ බල බල ඉන්නේ. ඒ නිසා නැතිවීම දැක්කත් අභාග්‍යයක්, අමලියක්, ව්‍යසනයක්, කරදරයක් කියලා ගන්න. බුදුරජාණන්සේ මේ ඔක්කොම පෙන්ලා කියනවා ඇතිවීම බැලීම ව්‍යසනයක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක්. නැතිවීම බැලීම ඒ සියලු දුක්වල නැතිවීමක් උන්න වෙනස ඇති කරපනවා. ඇතිවීම බලන්න හදාගත්ත හිතේ නැතිවීම පැත්ත බලපන් දෙකම තියෙනවා. අරක බලන්න දඟලන වෙනකොට මේ පැත්ත බලන්න ගිය ගමන් ඒකට කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා විශාල නමක් දීලා තියෙනවා. නිරෝධය කියලා මහා ලොකුවට සලකන්නේ නිරෝධය කියන්නේ නැති වෙනවා. ක්ෂය වෙනවා. වැය වෙනවා. නැති වෙනවා කියන එක විතරයි. නැවතට ගොඩක් පින් ඇත්තම මම මොහොම අවුරුදු 3කට කලින් ආනාපාන සතිය පටන් ගත් එක අද මම මෙහෙම ගෙවන්න වුණා කියන එකට බොහොම නෑ ඒ තරම් මෝඩකම බන කෑගල් ඉඳලා වань ওই ටික බැනුම් අහගෙන යන්න මට ඒකයි කල්පනා ඔය දුර ඇවිල්ලා තියෙන්නේ හොඳ දෙකක් අහගෙන යන්න එහෙම ඇහුවට පස්සේ උණ බැස්සා වගේ මේක මෝඩකමක් කියලා හිතෙන්නේ නැද්ද ඔය මොකද කියන්නේ මේ ගරුතර ස්වාමීන් වහන්සේ දැන් එයාගේ ප්‍රශ්නේදී එයා රූප නිරෝධයේ වශයෙන් තමන්ගේ රූපේ නිරෝධ වෙන එකයි වට දෙකේදී මෙයා කතා කළේ. දැන් එතකොට අර අනිත් රූප රූප රූප ගන්ධ රූප රස රූප පොඩ්ඩක් රූප ධම්ම රූප ඒවයි නිරෝධයේ ගැන අනික් කටියට කියන්න තියෙන ඒවා. එයාගේ එක යා කිව්වා අනික් කටිය කියන්න ඒවා. දැන් ඉතින් තමයි ඒක සම්බන්ධයි. සම්බන්ධ නම් කියයි. අනික් කටි කතා කරනකොට ඕක කියන කන්නේ ඒගොල්ලෝ රූප නිරුද්ධ වෙනවා දැක්ක රූප රූප නිරුද්ධ වෙනවා දැක්ක දද්ද රූප නිරුද්ධ දැක්ක ගන්ධ රූප නිරුද්ධ දැක්ක ඒක විවුර්ත ඕන කෙනෙකුට කියද මොකද්ද කියන්න ඕනේ ඒක ගැන මෙහෙම දැකලා රූපේ නිරෝධ වෙනවා කියන්නේ තමාගේ රූපේ නිරෝධ වෙනවා අනුගේ දීනි කිරණ එකේ පා මොනවද දැකලා තියෙන්නේ කියන්නේ දැන් මට භාවනා කරනකොට මොනවද දැකලා තියෙන්නේ ඒක තමයි දැකලා තියෙන්නේ රූපේ නිරෝධ වෙලා යනවා දකින්න මොකද්ද මොකද්ද එතන රූපේ කියලා අදහස් කරන්නේ මේ මේ පංචස්කන්ධය ඈ මේ කොටස් 32 ඒ කියන්නේ රූප රූප. ඒක දකින්නේ රූපාකාරයෙන්ද එහෙම නැත්නම් බර, ගඳ, රස වගේම පටවියාපෝ තේජෝ වශයෙන්ද නැත්නම් ආකාර වශයෙන්ද? පටවියාපෝ තේජෝ ආයෝ. එතකොට ඒක රූප රූප වලට වැටෙන්නේ නැහැ. රූප රූප කියලා කියන්නේ කහ පාට නිල් පාට රතු පාට ත්‍රිකෝණාකාර හතරස් කියන එකනේ. ඉතින් ඔය ඔයක නබලනකොට එහෙම තමයි රූප ගැන කතා කරන්නේ. මොන විදියෙන් දැක්කත් කොයි එක ඇති වෙච්ච දේ නැති වී යන පැත්ත නිරුද්ධ වීම. මම දන්නේ මන්ට පැටලු බව නම් මට හොඳටම තේරෙනවා නමුත් තේරෙනවද කියලා මං අහන්නේ. ඒක කොහොමද මට ඉතින් මේ දැනගන්න ඕනේ දැන් අපි හිතුවිල්ලක් දැක්කාම ඒ හිතුවිල්ල දකින තැන එතන රූප ගැන නේද අපි නාම රූප කියලා වෙන් කරන්නේ. දැන් මම සමහරවිට කතා කරන්නේ නාම රූප ගැන. ඔබ කියන්නේ නිරුද්ධ කියන පදේ තේරුම් ගන්නයි හදාන්නේ. ඒකට අදාළව අහන ප්‍රශ්නේ. මේ ඉතින් නිරුද්ධ වෙන්න ඕනේ ඒ රූපේ නේද? දැන් අපි හිතුවිල්ලට දකින හරි මං අහන්නේ හිතුවිල්ලක් කියලා මේකට කියන්නේ අකර්මක වාක්‍යයෙන් කතා කරන බෑ සකර්මකෝ කියන්නේ වෙච්ච සිද්ධියක් කියන්නේ භාවනාදී අද්දකප එකක් කියන්නේ නිරුද්ධ වෙච්ච මොකක් හරි අද්දකප එකක් කියන්නේ දැන් දැන් මලගේ අම්මා දකින්නවා ඉතින් ඒක නිරුද්ධයි ඔව් මෙරිලා එතකොට හරි එතකොට මේ නිරුද්ධ වීම තමන් දකින්න රූප නිරුද්ධයක්ද වේදනා නිරුද්ධයක්ද සංඥා සංස්කාර ඒක මගේ රූපෙට බාහිරව අර මගේ හිතවිල්ලට ආපු රූපේ ඒ නිරුද්ධත් හරි නේද එතන රූපයක් නැහැ එතන තියෙන මතකයක් විතර සංඥාවක් විතර සංඥා නිරුද්ධයක් තියෙන එතන රූප නැහැ රූපජු නම් අත්තමයි ගඳ ගන්න කුණු ශරීරයට රූපේ කියන්නේ. ඒක ගිහිල්ලා දැන්. මේ දැන් ඒක පිළිබඳ මතකයක් තියෙන සංඥාව ඇවිල්ලා සංඥා නිරුද්ධ වෙන තැන. ඒ නිසා ඒ වගේ තියෙන ඒ මොනවාද කියන්නේ නිර්වෘද්ධ මේ වචනේ තීරුම් බේරුම් කරගන්න නැති වුණොත් අපිට නිරුද්ධ වීම ගැන නාම රූප ගැන උදේ වැයන කතා කරන්න බෑ. ඒ මූලික දේ හරියටම කියන්නේ මට සිද්ධ වුණේ මට භාවනා කරනකොට මට අම්ම පෙවුණා. අත්තම පෙවුණා. ඊට පස්සේ ඒක නිරුද්ධ නැහැ. ඒක රූප නෙවෙයි. ඒක සංඥාවක්. යන මතකයක්. තව අත්දැකීමක් කියන්නේ ඒ වගේ භාවනාදී අත්දැකපේක. දැන් මගේ දරුවා දකින්නවා. ඔව්. දැන් ඒක රූපයක් එයා ගැන ගොඩනගනදී වේදනා සංඥා සංකාර මේ නාම ටික. දැන් ඒකනේ නෙමෙයි ඒ ඕ කතානේ දකින්නේ හිතවිල්ලක් නේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා දරුවගේ රූපේ දකින්නවා දැක්කයි කිව්වට මේ හිතට ආව එකනේ. සංඥා ඒ ඔක්කොම සංඥා විතරයි. මම කියන්නේ භාවනා කරනකොට සක්මනීති පරියන්කේදී මේ මූල කර්මස්ථාන සම්බන්ධව මොනවක්වත් තාම දැකලා නැද්ද? ඉතින් ඉතින් දැන් අම්මා දකින්නවා දරුවා දකින්නවා මේ ඉස්සන්නවනේ මොකක්වත් දැක්කේ නැද්ද මෙතෙක් කල දවසට භාවනා කරලා තරම දකින්න ඈ මොකක්ද ඒක දකින්න නේ බව දකින්න සූනි බව තාම කිසිම විදියකට මේ ආනාපානය කරනකොට මූල කර්මස්ථානේ දැකලත් නැහැ, ගෙවෙනවා දැකලත් නැහැ. සක්මන් කරනකොට සක්මන් දැකලත් නැහැ, ගෙවෙනවා දැකලත් නැහැ. අම්මා ගැනයි, දරුවෝ ගැනයි, අනම්මනම් ගැන කතා කරන්නේ. මම මේ යොමු කරවන්න හදන්නේ තමන් භාවනා පරියන්කේකදී රූප වශයෙන් අත්දැක්කේ මොනවද කියලා දැනගන්නයි මට ඕනේ. හිතට එන එක හිතුවිලි. ඉතින් හිතවිලි කියන්නේ රූප නෙවෙයිනේ මං අහන්නේ රූප වශයෙන් රූප කර්මස්ථානයේ වශයෙන් භාවනාදී මොනවද දැක්කේ? පංචස්කන්ධය. පංචස්කන්ධ කියන්නේ රූප නෙවෙයි. රූප විදන සංඥා සංකාර කියන පහට මං අහන්නේ එක ප්‍රශ්නයක්. තමයි මේ රූප කර්මස්ථානයක් වඩනකොට කායනපස්සනාව කරනකොට භාවනාදී මොකද්ද දකින්නේ? තමන්ගේ කය විරෝධ වෙනවා. ඔව් කය කියන්නේ මොකද්ද? කය දකින්නේ මොකක් විදිහට කොහොමද ඒක භාවනා ඇහිම් පේන්නේ? ඒ පීලා නිපීලා යනදී මොකක්ද ඒක තමයි දේ මොකක්ද වෙලා ඇතිවිලා නැති වීම පැත්තක තියමු කය වශයෙන් දකින්නේ මොකක්ද භාවනාවේදී මේ මේ කොටස් 32 හ්ම් හතරමහා පොතේ විපාදාය රූපේ මන් දන්නේ මේ ආනාපානේ කවදාකවත් එක මොහොතකටවත් කරලා නැද්ද <laughs> මේ ආවට පස්සේ දැන් දවස් හතරක් භාවනා කරා එක චිත්තක්ෂණයකත් මම ඉඳගෙන ඉන්න බව ආස්වාස් ප්‍රසආසේ වම දකුණු වශයෙන් බලලා හෝ දැකලා හෝ අත්දැකීමක් නැද නෑ ස්වාමීන් වහන්සේ මට ඒක නෙමෙයි ඕනෙකම තියෙන මේ රූපේ කියන්නේ මොකද්ද කියලා නිරවුල් කරගන්න ඒක නිරවුල් කරන්න තමයි මම අහන්නේ අපි මේ කතා කරන ආස්වාස් ප්‍රසආස දැන් ආනාපානීය ආස්වාස් ප්‍රසආස දැන් මේ උලන් රැල්ල ඇවිල්ලා කයි හැපෙනවා කාය විඥානය ඇති වෙනවා ඒක නැති වෙලා යනවා. හරි මං කියන්නේ එහෙම ආස්වාද ප්‍රසවාස භාවනා කරනකොට එහෙම හැපෙන දෙයක් සතියෙන් යුක්තව අත්දකලා තියෙනවා. කියන්න බලන්නේ දහස් දකපු හැටි විස්තරේ මට. ආස්වාද ප්‍රසවාස සතියෙන් බලනකොට අසතියෙන් බලනකොට වැඩිය මම දැන් ආස්වාද ප්‍රසවාස සතියෙන් බලන බව දන්නේ කොහොමද? දැන් මේන්නේ ආස්වාද ප්‍රසවාස කියලා දන්නේ කොහොමද? මුලින් රෙද්ද හැපිනවා නැතු වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ආස්වාද ප්‍රාස්වාස. ඔව් ආස්වාසය කොතන මොකක් විදිහට හැපෙනා වගේ දකින්න. ඕසරයිලා ටිකක් දැන් ඉල්ලු වගේ ඇවිල්ලා හිටන් හරි තුලාගේ වැඩිලා හිටන් ඈ වෙලා යනවා. ආශ්වාස ප්‍රශ්වාස කොතන ශරීරයට සම්බන්ධ කොතන වදිනා වගේ දේ වැඳීල උණුසුමක්ද සිසිලද කම්පනයක්ද චංචලයක් විදිහට දකින්න. ඒ ඒ පීරම දකින්න මේ තුලාගේ මේ යක වැදලා ඇවිල්ලා හිටන් යනවා. මට එකක් කියන්න අද්දකපු එකක් මට ඒකට විස්තර කරලා දෙන්න පුළුවන් ඊට ටික. ආස්වාසය කියලා මම මේ ඉන්නේ සතියෙන් ආස්වාසය කියලා අත්දැකීම මට විස්තර කරන්න. මේක හිතන විසිරීලා තියෙන වාතේ මේ කිරිච්ච ගමන් එහෙම ඇවිල්ලා හිටන් ආයෙ වැඩිලා හිටන් ඒකාකාරී වෙලා හිටන් ඊට පස්සේ මේ සැනසෙන්නේ ආපහු යනවා. මේක මේ අර ආපහු කුලන්ට ඇවිල්ලා මම කියන්නේ මේ කයේ කොතනද අත්දකින්නේ කියලා මං අහන්නේ මේ. නාසිය අග. නාසිකාග්‍රේ දැනෙන්නේ තමයි උණුසුම සිතිලද්ද කම්පන චංචලයක්ද මොකක් වගේ දැනෙන්නේ. චංචල විලා ඇවිල්ලා ඉතින් කම්පන විලා ඇවිල්ලා ඒක පිට වෙලා යනවා. ඔව් ඒ නිසා මේ ආස්වාසය කියලා කියන්නේ නාසිකාග්‍රේ දැන චංචලයක් කියලා දැනගන්න මට ප්‍රශ්න කීයක් අහන්න උනද කියලා තේරෙනවද දැන්? මේ කමඨාන් සුද්ධ කළ දවස් හතරක් කතා කරලා අපි මොනවද කතා කරන්නේ? තාම දන්නේ නැහැ. මම භාවනා කරනකොට මට ආස්වාසය කියලා කියන්නේ වාතයක් සිසිලතර නාසික අග්‍රේ වදිනවා. එච්චර. ඕක තමයි රූප කියන්නේ. ඊට පස්සේ ප්‍රස්වාසයේ එනකොට මේ ආශ්වාසයට මොකද වෙන්නේ? පොවිලා යනවා. එච්ච ඕක තමයි නිරුද්ධ වෙනවා. ඕක තමයි රූප නිරුද්ධ වෙනවා. කියන්නේ අම්මා නැති වෙනවා, තාත්තා නැති වෙනවා, අනම්මනම් පංචස්කන්ධ ඕනේ නැහැ නේ. ඕකට ආශ්වාස ප්‍රශ්වාස අපි ගිවිසගෙන තිනවා. ආශ්වාසයේ එනකොට මට සිසිලසට නාසිකාග්‍රේ වැටෙනවා. ප්‍රශ්වාසයේ එනකොට මේක නැහැ. මේක නිරුද්ධ වෙලා ඔච්චරයි. මොකද්ද මේ ඔතෙන් ඇවිල්ලා වාඩි වෙලා විසඳ ගන්න ඕනේ ප්‍රශ්නේ වශයෙන් මේ කියන එකෙන් තේරෙනවද නැත්නම් තවත් අවුල් වෙනවද මේක නම් ස්වාමීන් වහන්සේට තේරෙනවා ඒ වගේ දැන් උපදිත ස්වාමීන් වහන්සේ නාම රූප කියලා හැමතිස්සෙම විග්‍රහ කරන මම හිතන්නේ කවුරුත් දකින්නවා ඒක අහනවා දකින්නේ රූපේ ඒකට නෑ අපි මේ නාම රූප කතාවට ගියේ නෑ අපි ඉන්නේ මේ විනිර්ද ඒකයි දැනගන්නේ ඒක දන්න ඕන වෙනම ලියන්න අපි මේ ඉන්නේ වෙන නඩුවකට ඔය සාක්ෂි දෙන්න එපා එතකොට වෙන්නේ මේ මුළු සභාවම අවුල් වෙනවා. මට එකක් කියලා දැයි මාව අවුල් කරන්න බෑ. මේ අපි කතා කරන්නේ නිරුද්ධ වීමක් ගැන සංඥා නිරුද්ධ. ඉතින් මම කට උතර ගත්තා රූප නිරුද්ධ කොහොමද වේදනා නිරුද්ධ. ඒ අනුව මම කියලා දුන්නා. දැන් ඇවිල්ලා කතා කරන්නේ මට මේ රූප කියන්නේ ඔය කියන රූප විතරද නෑ ඕන එකක් තියෙනවා. දැන් ඊට පස්සේ කියනවා කට්ටිය කතා කරනවා නාම රූප ගැන කට්ටිය කතා කරනවා අපිට අදාළ නැ වෙන වෙනම කොලයක් ගන්න ලියන්න. තේරුණාද? තේරුණාද? තේරුණා. එහෙමනම් අපි විනාඩි 10ක් වැඩිපුරක් තරම් තියෙනවා වෙන පැයි. අපි යනවා සක්මනට. Tamange ප්‍රශ්න ලියන්න අනුන්ගේ පාණෙන් එළිය බලන්න රින්ගන්න යන්න එපා. එහෙම යනවනම් එල්ලේ දැනගෙන කතා කරන්න. ප්‍රශ්නේ එදත් මම ගියේ පාර ආපු එක යන්න මම කැව්වා. ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ මතින් මට ප්‍රශ්න කන්න අවසර තියෙනවා. මම කෝ. අහපා. හරිම ලස්සන පිරිසිදුවට සබාව ගෙනිච්චා. ඉතාලම ගැඹුරු තැනකට මම කෝ බොහොම ස්තුතියි. ඒක දිනනවා. හැබැයි මේකේ පාලනේ මගේ ඇදේ තියෙන. ඒක සබාවට අවබෝධ වෙන පැත්තට යනවා මම ඉඩ දෙනවා. අනවශ්‍ය ප්‍රශ්න අරගෙන අනවශ්‍ය වෙලාට මම කියන බෑ මේක බෑ. ඒකට ඔයාලට වෙනම කොලයක් කරගන්න වෙනම ලියන්න ඔයාගේ ප්‍රශ්න අහන්න. අපි මේ කතා කරේ නිරුද්ධ වීමක් සංඥා පිළිබඳව. තේරුණාද? මං ගහනවා වගේද තේරෙන්නේ නැත්නම් නිකන් නැත්නම් විස දෙන පැත්තටද අපි දෙන්න යන්නේ නැත්නම් දික්කසා දෙන පැත්තට ඈ ඒක ලියන්න ඒක ලියන්න මේ මේ ජපන් කඩේට ගිහිල්ලා ওই චීන කෑම ඉල්ලන්න එපා මේක ජපන් කඩේ ඒ නිසා කොලයක් කරන්න හෙට ලියන්න මෙන්න සාන්ති මගේ ප්‍රශ්නේ එතකොට මම මම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ ඔරියන් කරන්නේ ඒක බලලා. මම මෙතන ඉන්නේ නිරුද්ධ කියන වචන නිසා සංඥා කියන වචන ගැන විතරයි. මම මේ කට උත්තර ගත්තේ රූප සහ වේදනා එයාටම තේරෙන වචනෙන් එයාට කියලා දෙන්න පුළුවන්. ඒක මම හිතන පැහැදිලි නේද කියන්නේ. That's it. හොඳයි අපි යනවා සක්මනට සම්බන්ධ වෙච්ච ජීවිතනාටම තෙරුවන් සරණයි.